සවෙන කාලෝ අයං බදන්තා ධම්මස් සවෙන කාලෝ අයං බදන්තා ධම්මස් සවෙන කාලෝ අයං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 රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව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 ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තුව තමන් මුදුන්පත් කරගන්නවා වගේම සද්ධර්ම ශ්‍රාවක ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් සත්කාර කරමින් සංග්‍රහ කරමින් ඒ අයටද ඒ උතුම් නිවන් මාර්ගයේ නිවැරදිව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මඟ පෙන්වීමෙහි මහත් වූ දානමය පින්කම සිදු කරන්න සූදානම් වෙන මොහොත. මෙයින් ලැබෙන ආනිසංස ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. සද්ධර්ම ශ්‍රවණානිසංසය සද්ධර්ම දානානිසංසයත් ඊටාම මහත්ඵල කුසල්. ඒ බව නිතර නිතර බණ අහලා අපිට හොඳට පුරුදුයි. ඒ නිසා ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම නිර්වාණ අවබෝධය වෙනුවෙන්ම මේ මහා කුසලයේද අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ තථාගත බල 10ක් තියෙනවා. මේ තථාගත බල 10 පැහැදිලි කිරීමේ දේශනාවක් තමයි මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව හැටියටත් සිදු කළේ. ඒ දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව තමයි අද සිදු කරන්නේ. පළවෙනි ධර්ම දේශනාවේදී මනුස්ස ලෝකයේ හතර පිරිසකුත් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් හතර පිරිසකුත් එතකොට අට පිරිසයි බුදුරජාණන් වහන්සේ මේ අට පිරිසම පොළව බවට පත් කරලා ඒ මත හිටගත්ත කියන කාරණාව සිහිපත් කළා. ඒ අට පිරිසම භාග්‍යතුන් වහන්සේට යටත්. ඒ කාරණාවේ මනුස්ස ලෝකයේ හතර පිරිසේ පළවෙනි පිරිස තමයි ශාස්ත්‍රීය පිරිස. ඒ කියන්නේ රජවරු. අපි මේ ශාස්ත්‍රීය කොයිතරම් බලවත් පිරිසක්ද යන්න කරුණාකාරණා කීපයක් සහිතව සාකච්ඡා කළා. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ manuss ලෝකයේ දෙවනි පිරිස. ඒ තමයි බ්‍රාහ්මණ පිරිස. කවුද මේ බ්‍රාහ්මණ පිරිස කියන කාරණාව ටිකක් විමසලා බැලුවොත් බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ මහා පුදුම උගත් ඥානයක් තිබිච්ච අය. පුදුම බුද්ධියක් තිබිච්ච අය. උදාහරණයක් හැටියට සඳහන් කළොත් විද්‍යාඥයෝ වගේ පිරිසක් කියලා අද කිව්වොත් පුදුමාකාර දැනුමක් තියෙන්නේ. නමුත් විද්‍යාඥයන් කිසිසේත් බ්‍රාහ්මණයා සම කරන්න බෑ. නමුත් මේ උදාහරණයක් හැටියට තමයි මෙන්න මෙහෙම වගේ කියලා හිතාගන්නයි විද්‍යාඥයෝ වගේ පිරිසක් කියලා කියන්නේ. අද ඉන්න විද්‍යාඥයෙක් ඒ ඒගොල්ලෝ ඒ ඒ දේවල් වලට තමයි දක්ෂය. අපි අහලා තියෙනවා මේ තාරකා විද්‍යාඥයෝ කියලා පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ පිළිබඳව අධ්‍යයනය කරන අය. භූ විද්‍යාඥයෝ කියලා පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේ මහ පොළොව සම්බන්ධව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පිරිසක්. මේ වාගේ විවිධ නම් වලින් ඒ ඒ ශාස්ත්‍රයේ පිළිබඳව ඒ ඒ අය ලබාගත් ප්‍රවීණත්වයේ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ අයට එහෙම නමක් හම්බ වෙලා තියෙනවා. නමුත් මේ බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ එහෙම පිරිසක් නෙමෙයි. නමුත් අර තාරකා විද්‍යාඥයා කියන කෙනා ඒ සම්බන්ධයෙන් සෑහෙන දුරට ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරලායි තියෙන්නේ. භූවිද්‍යාඥයා ඒ සම්බන්ධයෙන් සෑහෙන දුරට ප්‍රගුණ කරලායි තියෙන්නේ. නමුත් මේ බ්‍රාහ්මණයා කියන කෙනා සියලුම ශිල්ප ප්‍රගුණ කරලායි තියෙන්නේ. එකක් නෙමෙයි. එයාට යමක්ද කරන්න කියන්නේ ඕනම දෙයක් එයා කරනවා. ඒ තරම් සියලුම ශිල්ප ප්‍රගුණ කරපු කෙනෙකුටයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ. ඒ නිසා මේ බ්‍රාහ්මණවරුන්ගේ දැනුමේ සීමාව බොහොම ඉහළයි. තවත් කෙනෙකුට කිසිමසේත් ළඟා වෙන්නවත් පුළුවන්කමක් නැහැ බ්‍රාහ්මණයෙකුගේ දැනුම ගාවට. ඒ නිසා සඳහන් කරනවා මේ ඒ කාලේ තිබුණ ශිල්ප වලින් අද කෙනෙකුට එකක් තිබුණත් එකක් ප්‍රගුණ කරලා තිබුණත් අද ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයා බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ කාලේ ශිල්ප වලින් එකක් ප්‍රගුණ කරගත්තා. එහෙමනම් ඒ කාලේ තිබුණ ඒ ශිල්ප සියල්ලම ප්‍රගුණ කරපු අයට තමයි මේ බ්‍රාහ්මණ කියලා කියන්නේ. මේ තරම් මහා ඥානවන්ත අය. නමුත් ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේට යටත්. ඊළඟට සඳහන් කරනවා මනුෂ්‍ය ලෝකයේ තුන්වෙනි පිරිස. තුන්වෙනි පිරිස ගෘහපති පිරිස. කාටද මේ ගෘහපතියෝ කියලා කියන්නේ? ගෘහපතියෝ කියලා කියන්නේ සිටුවරුන්ට. විශාල ධනස්කන්ධයක් තිබුණා. මේ සිටුවරුන්ගේ ධනස්කන්ධයත් සිටුවරු දන්නේ කොච්චරද කියලා. අපි මේ පළවෙනි පිරිස ගැන සාකච්ඡා කරනකොට මේ සිටුවරු ගැන කරුණු ටිකක් සිහිපත් කළා. එතකොට මේ ගෘහපති පිරිස කොච්චර ධනවත්ද මේගොල්ලෝ ධනය උපයන එකම තමයි ජීවිතේ පළවෙනි පරමාර්ථය කෙරුවේ. මුලින්ම පුංචි කාලේ ඉඳලම ධනය උපයලා උපයලා උපයලා උපයලා ධනය රැස් කරලා තියලා විශාල ධනස්කන්ධයක් එකතු කරලා ඊට පස්සේ මේගොල්ලෝ පංචකාම සම්පත් භුක්ති විඳින්න පටන් ගන්නවා. අඩුපාඩුවක් නැ ධනෙ හොයලා තියෙන්නේ. ධනෙ එන මාවත් විවෘත කරලා තියෙන්නේ. ධනෙ ගලාගෙන එන දොරවල් ඇරලා තියලා තියෙන්නේ. ඒ නිසා දැන් මහන්සි වෙන්න දෙයක් නැහැ. මුලින් තමන් කරන්න ඕන දේවල් කරලා දැන් નિરાයාසයෙන් ධනෙ උපයන දොරවල් විවෘත කරලා තියෙනවා. ඒ නිසා උන්ට හැම පැත්තෙම ධනෙ ලැබෙන වැඩපිළිවෙල කර්මාන්ත ශාලා, එතකොට සත්ව පාලනය මේ ආදී හැම පැත්තක්ම බොහොම සාර්ථකව සම්පූර්ණ කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ බ්‍රාහ්මණ පුරුෂ නිතරම උත්සාහ කළේ ශිල්ප ප්‍රගුණ කරන්නමයි. ඒක තමයි ජීවිතේ එක. ශිල්ප ප්‍රගුණ කරන එක. ශාස්ත්‍රීය පිරිස නිරන්තරයෙන් උත්සාහ කළේ බලය ගැන. තමන්ගේ බලය වර්ධනය කරගන්න, තමන්ගේ ප්‍රදේශය ලොකු කරගන්න, ඒ සඳහා සැලසුම් හදපෙකම තමයි හැම වෙලාවෙම කළේ. සඳහන් කරන ගෘහපති පිරිස ඉක්වාම ඉක්මනින් හම්බ කරලා පංචකාමයෙන් සතුටු වෙන්න වෑයම් කරපු පිරිසක් තමයි මේ ගෘහපතියෝ. ඉක්මනට හම්බ කරනවා. හම්බ කරලා තවත් ආදායම් වෙන මාර්ග හදලා තියලා තමන් පංචකාමී සතුටු වෙවි ඉන්නවා. කොච්චර ධනය තිබුණද තමන්ගේ ධනස්කන්ධය තමන්වත් දන්නේ ඒ නිසා මෙහෙම සඳහන් කරනවා. හොඳට හිතන්න ඕනේ එතකොට කොහොම ධනවත්කමක් තියෙන්නේ නැද්ද කියලා. යම් රජෙක් එක්ක විශාල පිරිසක් එහෙම නැත්නම් සඳහන් කරනවා රජුරුවත් එක්ක කෝටි ගානක පිරිස සිටුවරයා මුණ ගැහෙන්න සිටුවරයා ඉන්න ප්‍රදේශයට ගියහම කෝටි ගානකට මාස ගානක් කන්න දෙනවා කියලා. සිටුවරයාටත් හිතාගන්න බෑ කොහොමද මේ කන්න දෙන්නේ කියලා. කෝටි ගාණකට මාස ගාණක් කන්න දෙනවා. එතකොට ඒ සිටුවරයා දන්නේ මං ගාව තියෙන සම්පත් කොච්චරද කියලාවත්. ආහාර පාන විතරක් නෙමෙයිනේ. කෝටි ගාණකට කැම දෙන්න පිඟාන්ත ඕනේ කෝටියක්වත්. කෝප්පත් ඕනේ එච්චර. නිදා ගන්න දෙන්න. ඇඳක් නැති වුණත්, පැදුරු දුන්නත්, කොට්ට දුන්නත් ඒ ඔක්කොම ප්‍රමාණයට තියෙන්න ඕනේ. වැසිකිලි කැසිකිලි පහසුකම් කොහොම තියෙන්නේ නැද්ද? අපිට අද මේ 1000ක් හමාරක් අරගෙන පින්කමකට ගිහිල්ලා ඒ අයගේ ඒ අවශ්‍යතාවයන් මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා දෙන්නවත් අපිට බෑ. නමුත් මේ කෝටි ගානකට මාස ගානක් කන්න දුන්නා කියහම කොයිතරම් ධනස්කන්ධයක් තියෙන්නේ නැද්ද මේ ගෘහපතියෝ ගාව? සඳහන් කරනවා නමුත් ඒ අය භාග්‍යතුන් වහන්සේට යට ශිරීපාදයට පෑගිලා ඉන්න නිසා මේ පිරිස මහ පොළව කරලා තිබුණා කියලා සඳහන් කරනවා. හතරවෙනි පිරිස තමයි ශ්‍රමණ පිරිස. කවුද මේ ශ්‍රමණ පිරිස කියලා කියන්නේ? විවිධාකාර 이르දි තියෙන විශාල දැනුමක් සහිතව මේ ලෝකේ විශාල බලයක් තියෙන පිරිසක්. විවිධ 이르දි තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් ශ්‍රමණ පිරිස හිටියා. පුදුමාකාර 이르දි ප්‍රාතිහාර්යයන් තිබුණා. අහසින් යන අය, පොළොව යටින් යන අය විවිධ අය හිටියා. අපිට ඒකට උදාහරණත් ඕන තරම් තියෙනවා මේ ආලාර කාලාම, උද්දකාරාම පුත්ත, භාර්ගවාදී තවුස් සුද්ධෝදන මහා නරෝත්තමයන්න් වහන්සේට ශිල්ප උගන්වායයි කියන අසිත කාල දේවල තාපසතුමා දවල්ට මනුස්ස ලෝකෙන් කැම කාලා විවේක කණ්ඩ දිව්‍ය ලෝකෙට යනවා කියලා සඳහන් කරන්නේ. මෙහෙන් කැම කාලා දෙව්ලොවින් විවේක අරගෙන හැන්දෑවේ ආපහු මනුස්ස ලෝකෙට එන කෙනෙක්. ඒ තරම් 이르දි දක්වන්න පුළුවන් ශ්‍රමණ පිරිස අතීතයේ අතීතයේ හිටියා. ආන් ඒ පිරිස වලට තමයි මේ ශ්‍රමණ පිරිස කියලා හඳුන්වන්නේ. මේ මේ ශ්‍රමණ පිරිස කොයිතරම් 이르දි දක්වන්න පුළුවන්කම තිබුණත් කොයිතරම් බලය තිබුණත් කොයිතරම් ශක්තිය තිබුණත් මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට යටත්. එතකොට manuss ලෝකයේ හතර පිරිස එතනින් ඉවරයි. ඊළඟට දිව්‍ය ලෝකයේ හතර පිරිස. දෙව්ලොව සහ බඹලොව. මේ දෙව්ලොව හතර පිරිසේ පළවෙනි පිරිස පළවෙනි පිරිස තමයි චාතුම් මහරජික පිරිස. කාටද මේ චාතුම් මහරජික පිරිස කියලා කියන්නේ? සතරවරන් දෙවියන්ට සහ උන්වහන්සේලා යටතේ ඉන්න පිරිස. දිව්‍ය ලෝක හැටියට කල්පනා කළොත් පල්ලහැම දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝක 6න් ඉස්සල්ලාම සඳහන් කරන ආයුෂ අඩුම දිව්‍ය ලෝකේ තමයි මේ චාතුම් මහරජකය. ඒ දෙවියන්ට ආයුෂ කොච්චර තියෙනවද? දෙවියන්ගේ ආයුෂයෙන් අවුරුදු 500යි. මිනිසුන්ගේ ආයුෂ වලටපත් කරාම දැන් අපේ දවසකට තියෙනවා පැය 24ක්. නමුත් චාතුම් මහරජකේ එක දවසකට කොච්චර කාලයක් ඇද්ද? අපේ විනාඩි 60 පැය 24යි. චාතුම් මහරජකේ එක දවසකට අපේ දවස් අපේ අවුරුදු 50යි. එක දවසකට අපේ අවුරුදු 50යි අපේ අවුරුදු 50ක් එහාට එක දවසයි. එතකොට දෙවියන්ගේ ආයුෂ අවුරුදු 500යි. ඒ කියලා කියන්නේ දෙවියන්ගේ ආයුෂ අපේ අවුරුදු 50ක් එක දවසයි. එතකොට එහෙම දවස් 365ක් 60ක් අවුරුද්දයි. අවුරුදු 50 ඒවා 360ක් වෙන්න ඕන අවුරුද්දක් වෙන්නේ. එහෙම අවුරුදු 500ක් වෙනකොට ඒගොල්ලන්ගේ මුළු ආයු කාලය මනුෂ්‍ය වර්ෂ බවට පත් කරාම මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු ලක්ෂ 90ක් ආයුෂ තියෙනවා. චාතු මහරජක දෙවියන්ට. එතකොට එහි බලවත්ම පිරිස තමයි මේ හතරවරන් දෙවිවරු. චාතු මහරජක කියන්නේ ඒකනේ හතර දිනක් රජකම් කරන හින්දා තමයි මේ චාතු මහරජකය වුනේ. කවුද හතර දෙනා? සතරවරන් දෙවිය ගැන අපි දන්නවා. අපි ඕන තරම් ඒ නම අහලා තියෙනවා. විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෝතරාෂ්ට්‍ර. මේ තමයි ඒ දෙවි රජවරු හතර දෙනා. මේ හතර දෙනාම සෝවාන් වෙච්ච අය. අපායෙන් නිදහස්. නිරේට යන්නේ කවදාවත්. එතකොට මේ එක්කෙනෙක් යටතේ කොච්චර පිරිසක් පාලනය වෙනවද මේක රජෙක් යටතේ? මේ රජෙක් යටතේ පාලනය වෙන පිරිස සඳහන් කරන කෝටි ලක්ෂයක් කියලා. නිකන් හිතලා බලන්න. ඉලක්ක මේ මාත්‍රයට හිතන්න එපා. එක රජෙක් යටතේ පාලනය වෙන යටත්වැසියෝ පිරිස කෝටියේ ඒවා ලක්ෂයක්. කෝටි ලක්ෂයක සේනාවක් මේක රජෙක් යටතේ පාලනය වෙනවා. එතකොට හතර දෙනාම යටතේ වෙච්චාම කෝටි ලක්ෂ හතරක් රජවරු හතර දෙනා යටතේ පාලනය වෙන පිරිස. මේ හතර දෙනාම සෝවාන් වෙලා සතර පායෙන් නිදහස් අය. ඊටාම ඉහළ බලයක් තියෙන අය. මේ සතරවරම් දෙවියන්ගෙන් එක්කෙනෙකුට තියෙන බලය මෙච්චරයි කියලා අපිට මුළු ජීවිත කාලයවත් හිතලා ඉවර කරන්න බෑ. තරම්ම ඉහළ බලයක් තියෙන්නේ. දැනුම, ධර්ම දැනුම, අවබෝධය අපේ වෙනතට මතකයි පිරිත්පතේ තියෙන ආටානාටිය කියලා සූත්‍රයක්. අන්තිම හරි කවුද ආටානාටිය දේශනා කරුවේ? බුදුරජාණන් වහන්සේද? ආටානාටිය සූත්‍රය දේශනා කරන්නේ මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා වෙසමුණි යක්ෂයන්ට අධිපතියා අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න කාලේ දඹදිව වන්දනාවේ ගියා නම් අපිට පෙන්වනවා අතන තමයි ආටානාටිය දේශනා කළේ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ පර්වතයේ වැඩ ඉන්නකොට මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනවා. වන්දනා කරලා මෙන්න මේ සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කරනවා. ආටානාටි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පස්සේ ඒක අනුමත කරනවා. ලෞතර බුදු කෙනෙක් අනුමත කරන සූත්‍රයක් දේශනා කරන්න මොන තරම් ඥාන සමුදායක් තියෙන්න ඕනද? කොයි තරම් දහම් දැනුමක් තියෙන්න ඕනද? දේශනාව කරලා යන්න යනවා නැවත භාග්‍යතුන් වහන්සේට වැඳලා ප්‍රදක්ෂිනා කරලා. පහවදා උදේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාව ආමන්ත්‍රණය කරලා දේශනාවක් කරන මහණෙනි ඊ රාත්‍රියේ මෙන්න මේ වාගේ ප්‍රතාපවත් දිව්‍ය පුත්‍රයෙක් මෙන්න මේ සූත්‍රය දේශනා කරලා ගියා මාළඟ. ඒ දිව්‍ය රාජා භාග්‍යතුන් වහන්සේට කරපු දේශනාව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නැවත දේශනා කරනවා. ආන් ඒ නිසා ආතානාටිය සූත්‍රයේ බණවර දෙකක් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටසයි දිව්‍ය රාජයා දේශනා කරපු කොටසයි කියලා බණවර දෙකක් දකින්නේ එකයි. දිව්‍ය රාජයා භාග්‍යතුන් වහන්සේ ළඟ කරපු දේශනාව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කළා. ඒ නිසා කොටස් දෙකයි. ඉතින් මෙන්න මේ වාගේ මහ විශාල ප්‍රතාපවත් දැනුමක් තියන අය එතකොට ඒ අය යටතේ ඉන්න අය සාමාන්‍ය අය කියලා හිතනවාද? මේ කෝටි ලක්ෂයක් Taman යටතේ ඉන්න අය මේ එසේ මෙසේ කිසිම දැනුමක් ඥානයක් නැති අපි කියන අතප්පාතක් නැති අය කියලා. එහෙමයි නෙමෙයි. මනුස්ස ලෝකේ ඉන්න කාලේ සෝවාන් වෙලා හිටපු එක ආර්ය ශ්‍රාවකෙක් බිම්බිසාර මහරජුරුව. බිම්බිසාර මහරජුරුව අපවත් වෙලා කොහෙද ඉපදිලා ඉන්නේ? මෙන්න මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ මොන නමින්ද ජනවසබ යක්ෂ සේනාධිපතියෙක් ජනවසබ නමින් තමයි ඉපදිලා ඉන්නේ. යක්ෂයාගේ නම ජනවසබ. ඒතකොට දැන් යක්ෂ කියපු ගමන් අපිට මැවෙන්නේ නැද්ද යක්ෂයෙක්? අපිට මැවෙන්නේ කළුම කළු පාට, දිග කෙස් සහ ලෝම තියෙන, කටෙන් එළියට ආපු දත් තියෙන, නිතරම ලේ පිරිච්ච, ලොකු බඩක් තියෙන, දිගේ නියපොතු තියෙන එහෙම කෙනෙක් නේ අපිට ලැබෙන්නේ. එතකොට මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා කියලා කියන්නේ යක්ෂයන්ට අධිපති. එතකොට වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ තමයි බිම්බිසාර රජු ඉන්නේ. ජනවස බහැටියට. එහෙනම් අපි හිතන රූපේ වෙනස් වෙනවා. ඊට වඩා ඊටාම ලස්සන රන්වන් සිරුරක් තියෙන, බබලෙන සිරුරක් තියෙන, සතර අපායෙන් නිදහස් වෙච්ච මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. අපවත් වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට එනවා පස්සේ බිම්සාර රජු. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජනවසබ වෙමි ස්වාමීනි. ස්වාමීනි මම ජනවසබ වෙමි. ස්වාමීනි මම බිම්බිසාර. ස්වාමීනි එදා මනුස්ස ලෝකේ මම සෝවාන් වෙලයි හිටියේ. ස්වාමීනි මම දැන් සකදාගාමි වීම සඳහා වීරිය ආරම්භ කරලායි තියෙන්නේ. සෝවාන් වුණා කියලා නිකන් බලාගෙන ඉන්නවද? අපායෙන් නිදහස් වුණා කියලා නිශ්ශබ්දව ඉන්නවද? නෑ එහෙම වෙන්නේ නෑ. සකදාගාමි වීම සඳහා වීරිය ආරම්භ කළා ස්වාමීනි කියලා සඳහන් කරනවා. එහෙම අය මෙසමුනි දිව්‍ය රාජය යටතේ ඉන්නේ. ආලෝකයක්ෂයා ඊට විශේෂ චරිතයක්. ඒ නිසායි අපේ පොත්පත් වලට සංග්‍රහ වෙලා ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය බලවත් කෙනෙක් ආලෝකයක්ෂයා කියන්නේ. අතිශයින්ම බලවත්. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාලිගාවට ආවා කියන පණිවිඩය ආරංචි වුණාට පස්සේ සාතාගිර හේමොත කියන යක්ෂ සේනාධිපතිව දෙන්න මෙයාට ටිකක් සමච්චල් කළා. සමච්චල් කළේ නෑ මුලින් ආශිර්වාද කළා භාග්‍යතුන් වහන්සේ ඔබේ මාලිගාවට වැඩලා ඔබට මහ පුදුම යහපතක් උදා වෙලා තියෙන කියලා. නමුත් මෙයාට කේන්ති ගියපු නිසා කේන්ති ගස්සන්න තව දේවල් සමහරලාවට කීවා. ඒ වෙලාවේ පර්වත පාදයන් පර්වත මුදුන් දෙකක් උඩ මෙයා තමන්ගේ යක්ෂ විමානෙන් යක්ෂ සභාවෙන් රැස්වීමකට ගිහිල්ලා හිටියේ. එළියට බැහැලා පර්වත කඳු මුදුන් දෙකක් උඩ තමන්ගේ කකුල් දෙක තියන්නේ. සදාන් කරන මේ එක කන්දක් යදුන් 3000කට ආසන්න තරම් විශාලයි පර්වත ප්‍රාන්තයේ මුල. එතකොට කඳු දෙකේ මුදුන යනකොට තවත් ඈතයි. විශාල කඳු ඈතින් තියෙන කඳු දෙකක්. මේ කඳු දෙකේ ඈතට කකුල ඈත් කරලා කඳු දෙකේ මුදුනේ තියන්නේ. එතකොට හිතන්න කොච්චර ලොකු ඇද්ද? සදාන් කරන උස්සගෙන ඉන්න බැරි නිසා මේ කඳු පතුරු ගැලවි ගැලවි වැටෙනවා කියලා. ඒකේ බර දරාගෙන ඉන්න බැරුව. එතන හිටගෙන තමයි අහං ආලෝකෝ කියලා කෑ ගහන්නේ. මේ මුළු ජම්බුද්දීපේට මෙහිච්ච හඬවල් හතරක් තියෙනවා ලෝකේ. ඒ හඬවල් හතරෙන් එකක් තමයි ආලෝකයක් සෑයදා අහං ආලෝකෝ මට යාලෝක කියන්නේ කියලා කෑ ගහන බුදුරජාණන් වහන්සේ විමානයේට වැඩිය කියලා ආරංචි වෙලා මට වඩා බලවත් අය ඉන්නවද කියලා. එහෙම යක්ෂයෝ දැන් ඉන්නේ කවුරු යටතේද? අන්න අර කියාපු වෙසමුණි රජු යටතේ. ඉතින් එහෙම අය ඉන්නේ වෙසමුණි රජු යටතේ නම් වෙසමුණි රජු කවුද කියන කාරණාව අපිට 아무දෙන් සාකච්ඡා කරන්න ඕනේ ඕනේ නෑ මොන තරම් බල සම්පන්න වෙන්න ඇද්ද. මෙවන් බලවතුන් කෝටි ලක්ෂයක් පාලනය කරන එක්කෙනෙක්. ආන් ඒ චාතුම් මහරජික පිරිස බුදුරජාණන් වහන්සේට යටත්. මේ සතරවරන් දෙවිවරුම භාග්‍යතුන් වහන්සේට යටත්. ඒ තමයි දිව්‍ය ලෝකයේ පළවෙනි පිරිස. මේ අට පිරිසෙන් පස්වෙනි පිරිස බවට පත් ඊළඟ පිරිස තමයි සාතුම් මහරජික පිරිස ඊළඟට තවතිසා වැසි පිරිස. කවුද තවතිසා වැසියෝ කියලා කියන්නේ? සක් දෙවිඳු වැඩ ඉන්න දිව්‍ය ලෝකේ. තවතිසාව. ඒ තවතිසා කියලා කියන්නේ දෙවි රජවරු 33 දෙනෙක් රජකම් කරන නිසා තාවතින්ස 33යි. ඒ තවතිසාවේ රජවරු 33 දෙනෙක් ඉන්නවා. ඒ 33 දෙනාගෙන් බලවත්ම කෙනා කවුද මේ 33 දෙනාටම නායකත්වයේ දීගෙන ඉන්න කෙනා තමයි සක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ. මනුස්ස ලෝකේ ඉන්න කාලේ එකටම පින් කරගෙන ගියපු අය. මනුස්ස ලෝකේ එකට පින් කරපු කල්යාණ මිත්‍රත්වයෙන් වෙලිලා හිටපු අය තමයි මේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඉපදිලා ඉන්නේ. එතකොට මේ පිරිස කොයිතරම් බලවත්ද? සඳහන් කරනවා චාතුම් මහරජික පිරිස ඊටාම බලවත්, ඊට වඩා බලවත් මෙන්න මේ තාවතින්ස පිරිස. මේ දෙවි රජවරු හතර දෙනා ඉන්නේ මේ ශක්දෙවිඳු යටතේ. ඒ හතර දෙනාම ඉන්නේ ශක්දෙවිඳු යටතේ නම් ශක්දෙවිඳු මේ හතර දෙනාට වඩා මොනතරම් බලවත්ද කියන කාරණාව අපිට සිහිපත් කරලා ඉවර කරන්න බැරි තරම්. ඒ නිසා සඳහන් කරනවා මේ අයටත් තියෙන පුදුමාකාර පුදුමාකාර බලයක්. කොයි වගේ බලයක්ද? ඒ නිසා සඳහන් කරනවා තවතිසා වැසිපේස ගොඩාක් පින් කරලා ඉන්න පිරිසක් කියලා. ආයුෂ කොච්චරද මේ දිව්‍ය ලෝකේ? මනුස්ස වර්ෂ වලින් දෙවියන්ගේ ආයුෂෙන් නම් අවුරුදු 1000යි. එහි එක දවසකට අපේ අවුරුදු 100යි. මේ දෙවියන්ගේ මුළු ආයු කාලය මනුස්ස වර්ෂයෙන් නම් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. මනුෂ්‍ය වශයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් අවශ්‍ය මේ දිව්‍ය ලෝකෙට. ඊටාම පින් කරපු පිරිසක්. පිනෙන් ආඩ්‍යයි පිනෙන් පිරීලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ විතර පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය සඳහන් කරනවා කෝටි දෙකහමාරක් ඉන්නවා කියලා. පරිවාර දිව්‍යාංගනාව. එතකොට අනික් දෙවිවරුන්ටත් ඊට ආසන්නවවත් ඉන්න ඇති. කොයිතරම් පින් කරලාද? කොයිතරම් සැප ලැබනවද? කොයිතරම් බලවත්ද? කොහොම ප්‍රතාපවත්ද කියන කාරණාවවත් අපිට සිහිපත් කරලා ඉවර කරන්න බැරි තරම් පිරිසක්. ලෝකයේ නොමැකෙන සලකුණක් තියලා තියෙනවා ශක්තිය තැනක. මහා කල්පයේ පවතිනකන් ඒ සලකුණ තියෙනවා. මතකද කොතනද කියලා? චන්ද්‍ර මණ්ඩලයේ මත ආවෙක් ඇඳලා තියෙනවා. අපි කියනෝ නේද හඳ දැක්කහම ආවෙක් ඉන්නවා කියලා. කවුද මේ සසරූපේ චන්ද්‍ර මණ්ඩලයේ සනිටුහන් කෙරුවේ? සක්දෙවිඳු. අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පුරන කාලේ අඟුරු මැලයකට පැනලා දානයක් ඉල්ලගෙන ආපු බමුණෙකුට තමන්ගේ ජීවිතේ පූජා කරනවා. අඟුරු මැලයට පැනනට පිච්චුන්නේ මොකද මේ දානේ ඉල්ලගෙන එන්නේ බමුණෙක් හැටියට සක් දෙවිඳු. සක් දෙවිඳුට ජීවිතේම පූජා කරනවා. ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මගේ ශරීරයේ හැමත් සිවියත් ලේත් මසුත් ඇටත් නහරත් සියල්ලම ඔබටයි පිච්චුනම අරගෙන අනුභව කරලා සිල් රකින්න කියලා ඉල්ලීමක් කරලා තමයි ජීවිත පරිත්‍යාගය කරන්නේ. ඒ වෙලාවේ තමයි ගිනි ගොඩෙන් අරගෙන පසකින් තියලා අනේ අහෝ මේ ලෝකේ දාණය නම් කොයිතරම් ශ්‍රේෂ්ඨද? දාණය කොයිතරම් ශ්‍රේෂ්ඨද? මේ සසපඬිතයෝ දවසක සම්මා සම්බුද්ධත්වයේ ලැබලා බුද්ධාන්තරේ නිමා වෙයි. නමුත් මහා කල්පයේ පවතින තාක් කල් මේ ශ්‍රේෂ්ඨ දානයක අසිරිය මිනිස්සු දැනගත යුතුයි. කල්පේ පවතින තුරු මේ දානීය අසිරිය ලෝකයට දැర్శණය විය යුතුයි කියලා කල්පනා කරලා ජාතක පාළියේ සඳහන් කරනවා අංජනකූට පර්වතයේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මිටින් අර මිරිකලා එතකොට ආපු ඉස්මාර්ගන චන්ද්‍ර මණ්ඩලය මත ඒ ඉස්ම තවරලා ඒ මත හාවගේ රූපයන්ද කියලා. මේ සස රූපය දකින දකින කෙනා අර තියෙන්නේ දානීය අසිරියයි නේද කියලා කල්පනා කරයි. කියලා තමයි මේ සතහන තිබ්බ කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ කරුණුත් එක්ක කල්පනා කරලා බලන්න ඕනේ එහෙනම් සක්දේවිඳ කියන්නේ කොහොමද? දැන් චන්ද්‍ර මණ්ඩලයේ ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙක්. අංජන කූට පර්වතේ මිරිකන්න පුළුවන් වෙන්නේ කොයි වගේ ශරීරයක් මවන්නේද? යොදුන් 3ක් උසයි කියලා කියනවා. යටත් පිරිසෙන් 60ක්ම 30කට වඩා උසයි. 60ක්ම 30ක්වත් උසයි නම් යටත් පිරිසෙන් 60ක්ම 20ක්වත් 20ක්වත් මහත තියෙන්නේ. ඒකට මේ දෙවිවරුන්ගේ කායික ස්වභාවය අතිශයින් බලවත් පිරිසක්. නමුත් මේ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේට යටත්. ඊළඟ පිරිස තමයි පින්නතිනේ මේ මාර පිරිස. කාට මේ මාරපේස කියලා කියන්නේ පරිනිම්මිත වසවර්තියේ ඉන්න පිරිස. අපි කියන්නේ දිව්‍ය ලෝක 6 6 එක පරිනිම්මිත වසවර්තිය. මේ පරිනිම්මිත වසවර්තියේ තමයි මාර පිරිස. මේ සියලුම දෙවියන්ට වඩා උසස් බලයක් තියෙන පිරිසක්. ආයුෂ කොච්චරද? අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි මේ දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය. අපේ අවුරුදු 1600ක් විතර වුණ ඒගොල්ලන්ගේ එක දවසක් සම්පූර්ණ කරන්න. ඒ වගේ මහා බලයක් තියෙන පිරිසක් මාර පිරිස. ඒ මාර පිරිසත් භාග්‍යතුන් වහන්සේ ළඟ පොළව බවට තමයිපත් වෙන්නේ. අවසාන පිරිස 8 8වෙනි පිරිස. 8වෙනි පිරිස තමයි මේ බ්‍රහ්ම පිරිස. බ්‍රහ්ම ලෝකේ ඉන්න අය. එතකොට බ්‍රහ්ම ලෝකයයි මේ සියල්ලටම වඩා බලවත්නේ. දිව්‍ය ලෝකේ නම් දිව්‍ය අංගනාවෝ ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ එහෙම අය නැහැ. කාන්තාව නෑ බඹලෝ. ඒ නිසා මේ කායික සම්බන්ධතා බඹලෝ බඹලෝ එහෙම සම්බන්ධතා නෑ. බඹලෝන් චුත වෙලා නැවත මනුලෝට ආපු අය ඒ කායික සම්භෝගයට හරිය පිළිකුලක් දක්වනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් එක උදාහරණයක් සඳහන් කළොත් සාම කුමාරයාගේ අම්මයි තාත්තයි දෙන්න. බඹලමින් පිට වෙලා ඉන්නේ. බඹලමින් පිට වෙලා ඇවිල්ලා තමයි මේ වැඩි කුලේ වැඩි නායක පවුල් දෙකේ ඉපදෙන්නේ. ඒ විවාහ ජීවිතයට ඇතුල් වෙන්න මේ දෙන්නට යෝජනා කරනවා මේ දුවටයි පුතාටයි. මොකද වැඩි නායකයෝ දෙන්න සාකච්ඡා කරගෙන තිබුණා අපි දෙන්නගේ පවුල් දෙකේ දුවේක පුතෙකු ඉපදුනොත් ඒගොල්ලෝ විවාහ කරමු කියලා. ඉතින් ඒ නිසා දුවෙක් පුතෙක් ලැබුණා ඒ දෙන්න විවාහ කරවන්න අවුරුදු 16ක් යනකොට සූදානම් වෙනකොට ඒ දෙන්නට දෙන්න පණිවිඩයක් දී ගන්නවා හැබැයි විවාහ වුණාට කායික සම්බන්ධතාවයකට නම් මම කැමතිම කැමතිම නැහැ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් වෙන කෙනෙක් හොයලා විවාහ වුණාට කමක් නැහැ. ඉතින් බලහම දෙන්නගේම අරමුණ ඒකයි. මෙහෙම තමයි විවාහ කෙරෙන්නේ. සාම කුමාරයා ඉපදුනේත් කායික සම්භෝගයක් ඇති වෙලා නෙමෙයි. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ උපදේශ මත තමයි මේ දරු සම්පත ලැබෙන්නේ. මව්පියන්ගෙන් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වුණා. සක්‍රදේවේන්ද්‍රය තමයි උපස්ථාන කරන්න එන්නේ. කල්පනා කරන්නකො සක්දේවේන්ද්‍රගෙන් උපස්ථාන ලබන්නේ සිල් රකින්න කොහොම සීල ගුණයක් තියෙන්නේ නැද්ද කියලා. අප්‍රමාණ මෛත්‍රියක්. සඳහන් කරනවා ಜಾති වෛර සහිත සත්තු. ಜಾති වෛරයි කියන්නේ උපතින්ම වෛරයි. ණයයි මුගටියයි වෛරයි. ණය හැම වෙලාවෙම මැඩි එක වුණොත් කවදාවත් අතාරින්නේ අතාරින්නේ නැහැ ගිලිනවා. සිංහයෝ මෝ කොටියෝ මෝ කවදාවත් ලෙන්ගතකමින් බැඳෙන අය නෙමෙයි. සඳහන් කරනවා මේ දෙන්නගේ මෛත්‍රී බලය නිසා මේ කැලෑවේ නාගයේ පෙනගොබේ ඔසවගෙන ඉන්න වෙලාවේ පෙනගොබේ යටට ගිහිල්ලා මැඩිය නිදා ගන්නවා කියලා. මෝ ගිහිල්ලා කොටියන්ගේ මූණලව කනවා කියලා සඳහන් කරනවා අම්මයි දරුවයි වගේ සෙනෙහසින් කරදර නෑ කවදාවත්. නයි මුගටියකට ජීවත් වෙනවා කරදර නෑ. ගුරුලු නයි නයි එකට ජීවත් වෙනවා කරදර කරගන්නේ මේ දෙන්නගේ මෛත්‍රී බලය. නමුත් සක්දීන්දි එක දවසක් උපස්ථානෙට ඇවිල්ලා බලනවා මේ දෙන්නගේ අනාගත ජීවිතේ කොහොම වෙයිද මේ දෙන්න වයසට යනවනේ. එතකොට මොකක් වෙයිද? එහෙම බලනකොට තමයි දැක්කේ නුදුරු දවසක ඇස් දෙක මන්ද වෙනවා. අනාගතයේ දවසක ඇස් දෙක මන්ද වෙනවා. එහෙම වුණොත් නම් සලකන්න කෙනෙක් ඕනෙමයි. ඒ වෙලාවේ තමයි තාපසතුමා ළඟට ගිහිල්ලා සඳහන් කළේ ස්වාමීනි දරුවෙකුගේ අවශ්‍යතාවය නම් හොඳටම තියෙනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයන්නි ගිහි කටයුතු ගිහි ගෙදර ඉඳලා කරන්න තිබිච්ච කටයුත්ත ගිහි ගෙදරදී සිද්ධ නොවුණා නම් ඔබ හිතනවාද පැවිදි වුණාට පස්සේ වන් දෙයක් වෙයි කියලා? ඊට පස්සේ කාරණාව පැහැදිලි කරනවා. පැහැදිලි කරලා සඳහන් කරනවා කායික සම්භෝගයක් ඇති කරගන්න කැමති නැත්නම් ඊතරම්ම පිළිකුලක් ඒ සඳහා දක්වනවා නම් පාරිකා දේවිය මල්වර වෙච්ච දවසට ඇගේ නාභිය පිරිමදින්න කියලා. ඒ කාරණාව පාරිකා දේවියට සඳහන් කරලා නාභිය පිරිමදින්න තමයි නැවතත් බඹලුවෙන් චිත වෙච්ච බ්‍රහ්මරාජයෙක් ඇවිල්ලා පාරිකා දේවියගේ කුසේ පිළිසඳගන්නේ ඒ තමයි සාම කුමාරයා. ඉතින් බඹලව මෙන්න මේ වගේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් නැති නිසා බඹලමින් චුත වෙලා ඇවිල්ලා ඉපදුනාට පස්සේ ඒගොල්ලෝ ඒකට වැඩි උනන්දුවක් දක්වන්නේ ප්‍රිය භාවයක් දක්වන්නේ නැහැ. ඉතින් එහෙම බොහෝම ඉහළ සීලයක් ගුණයක් වර්ධනය කරගෙන ඉන්න අය තමයි එහෙ උපදින්නේ මනුස්ස ලෝකේ ධානය ලබාගත් අය. බඹලෝ යන්න බොහෝ වෙලාවට කටයුතු සකස් කරගන්නේ ධානය ලබාගෙන ධානයන්ගෙන් නොපිරිහි ඉන්න ඕනේ. බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. මෛත්‍රී භාවනාවේ ආනිසංසය 11ක් සඳහන් කරනකොට අන්තිම ආනිසංසය තමයි ධානයෙන් පිරිහුන් නැත්නම් මරණයත් සමගම ගිහිල්ලා බඹලව බබලෝ උපදිනවා කියලා. ඉතින් මේ අට පිරිසේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පිරිසේ හතරවෙනි පිරිස තමයි මේ බ්‍රහ්ම පිරිස. තාම බලවත් පිරිසක්. බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? අවශ්‍ය සඳහන් කරන්න බෑ කල්ප ගණන් වලින් සඳහන් කරන්න ඕනේ. දිව්‍යයන්ගේ අවශ්‍ය නම් කෝටි ගණන් වලින් කීවා. බ්‍රහ්මයන්ගේ අවශ්‍ය කල්ප ගණන් වලින් කියන්න ඕනේ. ලෞතර බුදුරු හත් දෙනෙක් දැකපු බ්‍රහ්ම රාජ්‍යත් ওই බ්‍රහ්ම ලෝකවල තාමත් වැඩ ඉන්නවා. බුද්ධාන්තර හතක් වැඩ ඉන්නවා කියහම. කොයි තරම් දීර්ඝද අවශ්‍යයි. එහෙමනම් මෙන්න මේ බ්‍රහ්ම පිරිස සඳහන් කරන බ්‍රහ්ම ලෝක 16යි. රූප සහිත බ්‍රහ්ම ලෝක 16යි. රූප තියෙනවා. මේකේ ප්‍රථම ධාන තලයේ පල්හැම තියෙන බඹතල තුනක් තියෙනවා. එයින් එකක තමයි මේ මහා බ්‍රහ්මය කියන එකේ තමයි මහා බ්‍රහ්ම කියන කෙනා වැඩ ඉන්නේ. මහා බ්‍රහ්මී. මහා බ්‍රහ්ම කියන කෙනාගේ තියෙන ශක්තිය පැහැදිලි කරනවා මෙහෙම. සක්වලවල් 1000ක උපදින මැරෙන සත්වයෝ දකින්න පුළුවන් කියලා. සක්වලවල් 1000ක උපදින මැරෙන සත්‍යෝ දකින්න චතුප්පපාත ඥානයක්. නැත්නම් පෙර විසු කඳ පිළිවෙල දක්නා නුවණ. උපදින මැරෙන සත්‍යෝ දකින්න පුළුවන් සක්වලවල් 1000ක ඉන්න. එතන මොනතරම් බලවත්ද කියලා. එතකොට ඒකේ මනුස්ස ලෝකේ ඉපදින මැරෙන අය දකින්නවා. ඒක මේ සක්වලමනේ. මේ සක්වලෙන් බැහැර තව 1000ක් දකින්නවා. ඊළඟට සඳහන් කරනවා මේ සක්වලම එළිය කරන්න එක ඉරක් ඕනේ. මේ සක්වලම එළිය කරන්න එක ඉරක් පායන්න ඕනේ. සක්වලවල් 1000ක් ආලෝක කරන්න එහෙනම් ඉරවල් 1000ක් පායන්න ඕනේ. සඳහන් කරනවා මෙයාගේ එක් සුලඟිල්ලෙන් මෙයාගේ සුලඟිල්ලෙන් පුළුවන් සක්වලවල් 1000ක් ආලෝකමත් කරන්න කියලා. ඒකවල සුලඟිල්ලෙන් තරම් ආලෝකයක් විහිදෙනවා නම් ශරීරයෙන් කොහොම ආලෝකය විහිදෙයිද? මේ ඊටාම පල්ලහැ පන්ති පල්ලහැ බ්‍රහ්ම ලෝකයක ඉන්න කෙනෙක්. මහා බ්‍රහ්ම මෙහෙමනම් උන්වහන්සේට ඉහළින් වැඩ ඉන්න බ්‍රහ්ම ලෝකවල ඉන්න අයගේ බලය කොහොම කොහොම වෙන්නේ ඇද්ද? මේ මේ අටපිරිස භාග්‍යතුන් වහන්සේ පොළව බවට පත් කරලා තියෙන්නේ. මේ අටපිරිස පොළව කරලා ඒ උඩ බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉඳලා හිටගෙන ඉන්නේ. ආන් ඒ නිසා සඳහන් කරලා තියෙන්නේ ආසබං තානං ඥානං කියලා සඳහන් කළේ ඒ නිසා. ආසබං තානං ඥානං. මේ පිරිසට වඩා භාග්‍යතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨ ස්ථානය ලබන්නට බල 10ක් තියෙනවා. මෙන්න මේ පිරිස ඉක්මෝල ගියපු ශ්‍රේෂ්ඨ ස්ථානය ලබන්න නම් බල 10ක් තියෙන්න ඕන. එහෙම කෙනෙකුට විතරයි මේ අට පිරිස ඉක්මෝල යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මොකද්ද මේ බලධාය? ආන් ඒ නිසා සඳහන් කරනවා කතමානි දස මොනවද මේ දස බල කියලා කියන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි මේ බලධාය තියෙන මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේ බල පිහිටන්නේ නැති බව අපි සඳහන් කළා. සමාන බල පිහිටයි තවත් ලෞතර බුදු කෙනෙකුට විතරයි. සමානෙක් ඉන්නවා. ඊට වඩා වැඩි කෙනෙක්වත් තවත් ලෞතර බුදු කෙනෙක් හැර තව කෙනෙකුට ලං වෙන්නවත් හිතන්නවත් බෑ මේ බලදහයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා සරියුත් මහරහතන් වහන්සේට ඉද සාරිපුත්ත තථාගතෝ තානංච තානතෝ අත්තානංච අත්තානතෝ යථා භූතං පජානාති යථා භූතං ඇති වෙන දේවල් වල ඇතිවීමටත් ඇති නොවන දේවල් වල ඇති නොවීමටත් ඇත්ත ඇති හැටියටම තියෙන තියෙන හේතුව ඒකට කියනවා යථාභූතය කියලා. ඇති වෙන දේවල් වල ඇතිවීමටත් ඇති නොවන දේවල් වල හේතුවක්. ඇති නොවෙන්නේ ඇයි? ඒ දේවල් ඇති නොවීමේ හේතුවක්. ඇත්ත ඇති හැටියටම පවතින විදිහටමයි අය අඩුත් නැහැ වැඩිත් නැහැ. ඇත්ත ඇති හැටියටම තියෙන හේතුව යථා භූතය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දන්නවා. සැබෑම తত্ত্বය. ඒක මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ හැර වෙන කාටවත් නම් දකින්න දැනගන්න දැනගන්න බෑ. මොකද්ද ඒ කියන්නේ කොහොම දේවල්ද? සඳහන් කරනවා සෝවාන් වහන්සේ නමක් කවදාවත්ම තමන්ගේ අම්මා මරන්නේ නැහැ. යම් කෙනෙක් සෝවාන් තත්ත්වයට આવොත් කොහොම නෙමෙයි කොහොමවත් තමන්ගේ අම්මා මරණයටපත් කරන්නේ නැහැ. ඒක එහෙම්මමයි කවුරු කොහොම කිව්වත් ඒක එහෙම්මම තමයි. නෑ ඒක එහෙම නෙමෙයි සෝවාන් වහන්සේ අතින් අම්මා මැරෙන්න තියෙන ඉඩකඩ බොහොමයි කියන කාරණාව කියන්නේ මේ ලෝක ධාතුවේ මේ අට පිරිසින් කිසිම කෙනෙකුට බෑ. තව ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්වත් ඒක කියන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ විතරයි ඒක දන්නේ. මේ අට පිරිසින් කාටවත් බෑ කියලා. කියන්න බෑ භාග්‍යතුන් වහන්සේ විතරයි කියන්නේ. ආර්ය උපවාද කරපු කෙනෙක් සමාව නොගෙන කවදාවත්ම මාර්ගඵලයක් ලබන්නේ නැහැ. ආර්ය උපවාද කරනවා කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාට දොස් පවරනවා. ආර්යෝ කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා ඉහළට. ආර්ය වූ අය. උන්වහන්සේලාට යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් දොස් කියලා තියෙනවා නම් මේ භවයේ විතරක් නෙවෙයි පෙර භවයක උනත් සමාව ගන්න සිද්ධ වෙනවා. මේ ජීවිතෙන් මොන තරම් සිල් රැක්කත් අහස මහ පොළොව කම්පා කරන තරම් සීලයක් ආරක්ෂා කෙරුවත් ආර්යයන් වහන්සේ නමකට උපවාදයක් කරලා චෝදනාවක් කරලා බැනලා නිග්‍රහ කරලා සමාව අරගෙන නැත්තම් සමාව ගන්නාතුරු මාර්ගඵලයක් නම් ලැබෙන්නෙම නෑ කියලා දේශනා කරනවා. නෑ එහෙම නෙමෙයි මම ලබනවා මම සමාව ගන්නෑ කියලා කිසි කෙනෙකුට පිළිටන්න පිළිටන්න බෑ. බැරි බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා කියන්නේ ඒක වෙනස් වෙන්නෙම වෙනස් වෙන්නෙම නෑ. ඒකයි භාවනා කරන්න ගියාම අපි මේ සියලු දෙනාගෙම සමාව ඉල්ලන්නේ. දැන නොදැන ආත්ම ගණනකට කලින් සිද්ධ වුණා නම් යම් වරදක් ඒ සියලුම වැරදි වලට සමාව දෙන්න කියලා සමාව ඉල්ලලා භාවනාවට වාඩි වෙන්නේ මෙන්න මේ කාරණාව හින්දා. ඊළඟට සඳහන් කරනවා වෙන දේවල් වීමටත් නොවන දේවල් නොවීමටත් ඇති හේතුව ඇති හැටියටම දකින නිසා භාග්‍යතුන් වහන්සේ මේ සියලු දෙනාටම වඩා ශ්‍රේෂ්ඨයි. ඊළඟට සඳහන් කරනවා මේක විශේෂ තථාගත බලයක්. මේ වෙන දේවල් වීමටත් නොවන දේවල් නොවීමටත් හේතුව දකින එක අතිසුවිශේෂී වූ තථාගත බලයක්. අන්න ඒ නිසා මේක වෙන්නේ නැහැ කියලා දේශනා කළොත් කිසිසේත් මේක වෙන කෙනෙකුට නවත්තන්න නවත්තන්න වෙනස් කරන්න බැරි බව සඳහන් කරනවා. මේක වෙන්නේ නැහැ කියලා කිව්වොත් වෙන්නෙම වෙන්නෙම නැහැ. පරතරට උගත් බමුණන්ට විතරක් නෙමෙයි සඳහන් කරන රජුන්ටවත් මහා බලවත් 이르දිමත් බ්‍රහ්මයෙකුටවත් ඒ බුද්ධ වචනේ වෙනස් කරන්න බෑ කියලා. අර තරම් බලයේ තියෙන ශාස්ත්‍රීයකට රජෙකුට දිව්‍ය ලෝකවල කිසිම කෙනෙකුට බ්‍රහ්ම ලෝකවල කිසිම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් එක අල්ප මාත්‍රයක් යටත් පිරිසෙන් ඇලපිල්ල ඉස්පිල්ල කොම්බුවක්වත් වෙනස් කරන්න වෙනස් කරන්න බෑ. ඒ විදිහටයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ කරන්නේ ඒක විශේෂ විශේෂ බලයක්. ඊළඟ සඳහන් කරනවා මේ බ්‍රහ්මයාට කොයිතරම් බලයක් තිබුණත් භාග්‍යතුන් වහන්සේට කිසිම බලපෑමක් කරන්න ශක්තිය නෑ කියලා. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දැන අවබෝධ කරගත යුතු දේවල් අපූර්වට මනාව දැනගත්ත නිසා භාග්‍යතුන් වහන්සේ පළවෙනි බලය යථා භූතේ ඇත්ත ඇති හැටියෙන්ම දකින්න පුළුවන් පුදුමාකාර හැකියාවක් භාග්‍යතුන් වහන්සේ සතුව සතුව තිබුණා. ඊළඟට සඳහන් කරනවා සුද්ධාවාසවල ඉන්න මහරහතන් වහන්සේලා අතිශයින්ම බලවත් අය. සුද්ධාවාසීන මහරහතන් වහන්සේලා. ඒ බලයේ සීමාවක් නැහැ. එහෙම බල සහිත උන්වහන්සේලාගේ බලේ භාග්‍යතුන් වහන්සේ ළඟ සීමා සහිතයි. ඒ මහරහතන් වහන්සේලා අපි සඳහන් කළා මුලින් ලෞතර බුදුරු 7 දෙනෙක් විතර දැකපු අයත් ඉන්නවා කියලා. නමුත් උන්වහන්සේලාට බෑ භාග්‍යතුන් වහන්සේට කිසිම බලපෑමක් කරන්න එච්චර බුදුරු දැකලා ශක්තිය අරගෙන තිබුණා. අන්න ඒ නිසා මෙන්න මේ ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ කිසිසේත් හොලවන්න කාටවත් බැරි නිසා සෝවාන් ආර්යයන් වහන්සේ ආනන්තරීය පාප කර්මයක් නොකරන බවත් පෘථග්ජනෙක් අතින් ඒ සිදුවිය හැකි බවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙමම ඒක එහෙමම තමයි සෝවාන් ශ්‍රාවකයා භවාන්තරයේදීවත් තමන්ගේ ශාස්ත්‍රවරයා කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් කවදාවත් බුදුන් සරණ නැති කරගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයා නෙමෙයි කියලා භවාන්තරයේදීවත් කියන්නේ නැහැ. ශාස්ත්‍රවරයා භාග්‍යතුන් වහන්සේමයි. ඒක ඒකාන්තයි සත්‍යයි. ඒක භාග්‍යතුන් වහන්සේ හොඳ ආකාරවම හොඳ ආකාරවම දන්නවා. සෝවාන් ශ්‍රාවකෙක් වතින් කිසිසේත් සසර අටවන වරට උපදී ඉපතක් නැහැ. සෝවාන් ශ්‍රාවකයා කවදාවත් අටවතාවක් නම් සංසාරේ උපදින්නේ නැහැ. ආත්ම හතකින් සසර ඉවර කරනවා කියලා කවුද කියලා තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා නම් අට අටවතාවක් ඉපදීමක් නැහැ කියලා නැහැමම උපදිනවා කියලා කෙනෙකුට කියන්නත් බෑ අහවලා ඉපදුනා කියලා කියන්නත් බෑ ආත්ම හතකින් සසර ගමන ඉවර කරනවාමයි මේක වාග්යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ එසේමයි එක ලෝක ධාතුවක එකවර බුදුවරු දෙන්නෙක් උපදින්නේ නැහැ වාග්යතුන් වහන්සේ දේශනා කළා නම් ඒක එහෙමම තමයි එක බුදු කෙනෙක් ඉන්නකොට තව බුදු කෙනෙක් පහළ වෙන්නෙම වෙන්නෙම නැහැ සක්විති රජවරු දෙදෙනෙක් පහළ නොවන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එකම කාලයක සක්විති රජවරු දෙන්නෙක් පහළ වෙන්නෙම නැහැ. ස්ත්‍රීත්වයේ ඉඳගෙන ලෞතර බුදුබව සක්විති රජ වීම සත්ත්වත්වය මාරත්වය ධම්මත්වය ලැබීමට කවදාවත්ම නොහැකි වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ස්ත්‍රීත්වයේ ඉඳගෙන කවදාවත් නුඹ ලබන්න බෑ. එහෙනම් මේ ලෝකේ කිසිම ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ප්‍රකාශයක් කරන්න බෑ. නෑ ස්ත්‍රීත්වයේ ඉඳගෙන මේ කාරණාවෙන් එකක් සම්පූර්ණ කරනවමයි කියලා කියන්න බෑම තමයි. බෑ කිව්වොත් බෑම තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය හැටි. කාය වාක් මනෝ දුස්චරිතයෙන් කවදාවත් ඉෂ්ට විපාක නොලැබෙන බවත් කාය වාග් මනෝ සුචරිතයන්ගෙන් කවදාවත් අනිෂ්ට විපාක නොලැබෙන බවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ එසේම ඒ එසේම තමයි කියලා සඳහන් කරනවා. සියල්ල පිළිබඳව හේතු අහේතු භාග්‍යතුන් වහන්සේ දන්නාසේක කියලා සඳහන් කරනවා. යමක් සිදුවීමට මෙන්න මේකයි හේතුව කියන කාරණාව මේ හේතුව නිසා මේක සිදුවෙන්නේ නැහැ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ තරම් දන්න කෙනෙක් ලෝක ධාතුවේ වෙන ඇත්තේම නැති බව සඳහන් කරන නිසා මේක තමයි මේ තථාගත බලවල පළවෙනි තථාගත බලය. තථා භූතය හරියටම දන්නා පළවෙනි බලය. එමනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි මේ දස බල සාකච්ඡාවේ පළවෙනි බලය සඳහන් කරපු දෙවෙනි ධර්ම දේශනාව මේ දේශනා මාලාවේ මෙතකින් නිමාවටපත් වෙනවා. මේ ධර්ම දේශනාව සකල සත්‍යයන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගනිමින් සම්මා සම්බුද්ධ කියන මේ මහා වීරයන් වහන්සේ අවබෝධ කිරීමේ තවත් එක පියවරකට දායකත්වය ලබා දෙන්න දෙවෙනි දේශනාවට දායකත්වය ලබා දෙන්න වාසනාව ලැබූ පිරිස තමයි වෙන්නවත්ත වැල්ලම්පිටිය නිවසේ පදිංචි යසවත් මණිකේ ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු දරු පිරිස උතුම් අරමුණ 2012 පළවෙනි මාසයේ දෙවෙනි දින පරලෝසපත් KAD ඉන්දසෝම ස්වාමි පුරුෂයාට යසවත් මෙනිකේ මහත්මියගේ දෙමව්පියන්ට චිත්සිරි ශාන්ත මහතාගේ දෙමව්පියන්ට වික්‍රමරත්න මහත්මයාගේ දෙමව්පියන් ඇතුළු සහෝදරයන්ට ස්වර්ණා ගුණවර්ධන මහත්මියගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත් සත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාටමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රී කල්යාණි වංශික වංශිකාරාම විහාරාධිපති පූජ්‍ය අවසරයි යටිවෙන ස්වාමින් වහන්සේ හා පූජ්‍ය දෙමටපිටියේ අවසරයි රත්නසිරි ස්වාමින් වහන්සේට ආශිර්වාද කිරීමත් චතුර පබෝධ බන්දුල ලක්ෂාන් තේනුක තරුලි දේදරුවන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමට අපි සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාද මේ උතුම් ධර්ම දානමය කුසලය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළායට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළායට පත්මත්‍රි ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච पीतो भवतु लोकोच राजा भवतु दम्मिको बुद्धं शरणं गच्छ धम्मं शरणं गच्छा सर गच्छ